ස්වාමීන් වහන්සේ මට මේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ මට දැන් ඔය බොජ්ජංග ධර්ම සියලු දේවල් එහෙම වැටහෙන්නේ නැහැ. නමුත් අර සති සම්බොජ්ජංගය කියනකොට යම්කිසි බොජ්ජංග ධර්ම වලින් යම්කිසි ටිකක් වැටහීමක් තියෙනවා. එතකොට දැන් මේවා ඔක්කොම අර ඔබ වහන්සේ කිව්වා වගේ එකකින් පටන් ගත්තම එකෙන් අනිකට එකෙන් අනිකට එකෙන් අනිකට සම්බන්ධ වෙලා මේක යම්කිසි වෙලාවක අර පූර්ණ අවබෝධයක් එනවා කියන එක උඩ ඉඳගෙන මේ දන්න කාරණාව ගැන නැවත නැවත සිහි කිරීම නේද හොඳ නැත්නම් දොඩංගොඩ බදා ගන්නවා වගේ මේ ඔක්කොම ගැන කියවන්න හොයන්න ගිහිල්ලා ටිකක් අර අපිට අපේ කුතුහලයත් එක්ක අපි බලනවානේ මේක මේ අරකට බලන්න මේකත් බලන්න මේකත් බලන්න කියලා හැබැයි අපි දන්න කාරණේ මුලින් ප්‍රගුණ කරන්න ඕන. ඒක ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යන අතරතුරේ අර නොදන්නා කාරණා ගැන ටික ටික විවේකීව සැහැල්ලුවෙන් අවධානය යොමු කරන්න ඕන. ඒ කියන්නේ දැන් අපිට මේ සති සම්බොජ්ජංගේ වඩනකොට ඒකෙන් අනිත් බොජ්ජංග ධර්ම වැඩෙන්න පුළුවන්. හැබැයි එහෙම වැඩෙන්නට අපිට ඒ ගැනත් යම්කිසි සම්පජඤ්ඤයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි අර මුලින් කිව්වනේ දේවල් කටපාඩම් කරගත්තොත් නේ මතක් වෙන්නේ අපිට. ඒ දන්නේ නැති දෙයක් මතක් වෙන්න විදිහක් නැහැනේ. ඒ වගේ අනිත් බොජ්ජංග ධර්ම ගැන අපි මොකක්වත්ම කියවලා නැත්තම් මොකක්වත්ම අධ්‍යයනය කරලා නැත්තම් අපිට ඒවා සිහි වෙන්නේවත් නැහැ. එතකොට ඒවා මනසේ යම් ප්‍රමාණයකට වැඩුණාට අපිට හඳුනා ගන්නට බෑ. මේ වැඩෙන්නේ අසවල් ධර්මයයි කියලා. හඳුනා ගන්න බැරි නම් ඒතනත්තට ඒක දියුණු කරන්න බෑ. ඒ නිසා තමයි මහානායකහන මෙතන කියන්නේ සියලුම යෝගාවචන විසින් බොද්ධංග ධර්ම හැඳිනගත යුතුයි. ඉතින් හැඳින ගන්නවා කිව්වෙන් පස්සේ අපි ඔක්කොම මුලින් කෙලවරක් නැතුව කියවනවා කියන එක නෙමෙයි අදහස් වෙන්නේ. ඒ දන්නා දේ පුහුණු කරන්න ඕන. පුහුණු කරමින් කරමින් ඉඩ ලැබෙන ලැබෙන හැටියට අනිත් දේවල් ගැන කියවලා, ලියවිච්ච පොතපත කියවලා බොහොම සැහැල්ලුවෙන් අපි පුහුණු කරන්න ඕන. මොකද අපි මේක මේ හදාගත්තු රාමුවක් ඇතුලේ මෙන්න මේ දවස වෙනකොට මේක කරලා ඉවර කරන්න ඕන කියලා එහෙම ලෑස්ති වුණා කියලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් එහෙම ආනන්දහාමුදුරුව වැනි බුදුරජාණන් වහන්සේගේ මුවින් ඔබට මේ ධර්ම අවබෝධ කරන්න පුළුවන් කෙටි කලකදී කියලා දේශනා කරපු භික්ෂුවකටත් එහෙම ඉලක්කයක් තියාගත්තාම ඒක කරගන්න අපහසු වුණා. මොකද එතනදී අර ඉලක්කයේහි එල්ලෙනවා මිසක් අදාළ ගුණාංග ටික ගොනු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එපමණ එපමණ වැඩිලා නැති අවශේෂ කෙනෙකුට එහෙම ඉලක්කයක් තියාගෙන මේ දවස වෙනකොට මේක ඉවර කරනවා කියලා එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. කොහොම සැහැල්ලුවෙන් අපි ටිකෙන් ටික අනුක්‍රමයෙන් මේ මාර්ගයේ ඉදිරියට පුහුණු කරන්න ඕනේ. ඒකට අපි දැන් දන්න කාරණේ දැන් පුහුණු කරන්න පටන් ගන්න ඕනේ. එහෙම පටන්ගෙන ඒ අතරතුරේ අනිත් ඒවා ටික ටික අධ්‍යයනය කරමින් ඒකට එකතු කරගන්න. දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ පිළිතුරු ලැබුණා. වහන්සේ සුවපත්ම වේවා. දරුවන් සර්ණයි.